අට්ඨාලීසාකාර භාවනාව ඇසුරෙන් සිදු කෙරෙන 21 වෙනි දේශනාවයි මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද දවසේදී උතුම් වූ නිවන් මඟ අපව රැගෙන යනු පිණිස ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්දරන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 පංචක්කන්දී අගමූලතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අනගමූලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති තී සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගත යුතු තියෙනවා. ඒ ජීවිත සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මනස සකස් කරගන්න ඕනේ. ආන්ගේ මනස සකස් කර ගැනීමට අපිට තියෙන වටිනම වැඩපිළිවෙලක් තමයි මහා චත්තාලීසාකාර භාවනාව කියලා කියන්නේ අපේ මනස ඍජුවම සත්‍ය తත්වය තෝරා ගැනීම සඳහා අපිට ලැබිලා තියෙන ලොකු වාග්ය සම්පන්න මනස වෙනස් කළ හැකි ඇත්ත తත්වය අපිට තේරුම් කරගන්න පුළුවන් తත්වයේ තියෙන වටින භාවනා ක්‍රමයක් තමයි මහා චත්තාලීසකාර භාවනාව කියලා කියන්නේ. 40 ආකාර භාවනාව. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වටහා ගැනීම සඳහා භාවිතා කරන භාවනා කමඨහන් කීපයක් එක භාවනා වාක්‍යයක් පවා අපිට පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් කරලා ශාන්තිය උපදවන්න හේතුවක් වෙනවා. ඉතින් අද අපිට තියෙන්නේ අගමූලතෝ කියන කාරණාව පාපයට මූලික වෙන්නේ පංච උපාදානස්කන්ධය පාපයට මූලික වන්නේ කියන පණිවිඩය අපේ මනසට <clears throat> ලබා දෙන ආකාරයට අපේ මනසින් ඒක හැම වෙලෙම නැගෙන විදිහට මනස සකස් කරගන්න විදිහ. එතකොට කවුරුවක්වත් කොහේ කිසිම තැනකදී බොහෝ පව් රැස් කරගන්න කැමති වෙන්නේ නැහැ. බොහෝ දුක් රැස් කරගන්න කැමති වෙන්නේ නැහැ. නේද? හැමෝම කැමති බොහෝම සුවපත් ජීවිතයක් සංසාර ජීවිතයේදී අපිට ලැබෙනවට කවුරුත් කැමතියි. එතකොට මේ අන්න ඒ ඒ తত্ত্বය අකමැති දෙයක් सिद्ध කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා අපිටම අපේ තුලින් විමස ගන්න වෙනවා. ඉතින් ඒක පංචපාදානස්කන්ධයයි ඒකට හේතුව. ඒකින්ද අපි බලමු අද දවසේ 27 වෙනි භාවනා කමඨහන තමයි අගමූලතෝ කියන්නේ. ඒ කියන්නේ පාපයට මූල වෙන මූලික වෙනවාය කියන කාරණාව. මේක ඇත්තද කියලා බලමු අපි. අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියාය දරුවාය ගෙදර යාන වාහන ඉඳුන් හිටුන් ඇඳුම් පැළඳුම් වතු පිටි මේ ඔක්කොම මොනවද මේ හැම දෙයක්ම තමයි මේ හැම දෙයක් හරහාම අපිට එකක් ඒ වස්තුන් එහෙම පැත්තකින් තියෙනවා. එතකොට ඒවා වැටෙන්නේ රූප කොටසට. ඒ වස්තුන් හින්දා අපිට සැප වේදනා දුක් වේදනා හට ගන්නවා. එතකොට ඒවා වැටෙන්නේ වේදනා කොටසට සැප වේදනා දුක් වේදනා හටගන්නේ අපේ సంతානෙ. ඊළඟට ඒ වස්තුන් පිළිබඳ අපිට හඳුනා ගැනීම තියෙනවා. ඒක අපේ මානසිකාරයේ සිද්ධ වෙන දෙයක්. ඒ හඳුනා ගැනීම කියන සිද්ධිය වැටෙන්නේ සංඥාවලට. ඊළඟට මේ වස්තුන් කෙරෙහි අපිට තියෙන කැමැත්ත, අකමැත්ත, ප්‍රිය බව, අප්‍රිය බව, ගිජු බව, කෑදර බව අන්න ඒවා තියෙනවා. ඒවා වැටෙන්නේ සංස්කාර ගොන්නටයි. ඊළඟට මේ වස්තුන් අපිට ඇහැ කරනාසය දිව ශරීරය මනසෙන් දැනෙනවා පේනවා ඇහෙනවා විඳිනවා එතකොට අන්නේ ඒ පේන මාත්‍රය විඳින මාත්‍රය දැනෙන මාත්‍රය කියන්නේ විඥාණයටයි හරිද එතකොට වේදනාවයි විඥානයයි විලාවකට පැටලෙනවා අපිට විඥානය කියන්නේ ඇහි පෙනීමේ දැනීම පෙනීමේ මාත්‍රයට විතරක් කියනවා චක්කු විඥානය කියලා. ඒකින්ද උපදනා වූ සම්පස්සජ වේදනාවට කියනවා චක්කු සම්පස්සද සැප හෝ දුක් වේදනාවක් කියලා. කොහොම නමුත් කමක් නැහැ. මම මෙහෙම අහුවොත් මේ ළඟදී එක තරුණ දරුවෙක් තමන්ගේ භාර්යාවයි දරුවෝ දෙන්නවයි ගේ ඇතුළට දාලා ගිනි තිබ්බා. තවත් එක තැනකදී යෝකට් වලට රස දාලා දුන්නා. තවත් එක අම්මා කෙනෙක් අයිස්ක්‍රීම් වලට රස දාලා නේද? තමන්ගේ දරුවන්ට දීලා මැරුණා. ණයක් ගෙවා ගන්න බැරුව. එතකොට මේ ඔක්කොමලා හොඳට පව් කරගත්තද නැද්ද? අම්මාට වද කරන හින්දා තාත්තා මරපු පිරිමි දරුවෙක් ඉන්නවා. අම්මට කරදර කරන හින්දා ඉවරක් නැතුව. එතකොට ඒ දරුවා සතර පායේ ඒ දරුවා අනන්තරේ පාප කර්මයක් කරගත්තා. ඉදමක් ඉන්න තමන්ගේ තාත්තා මරපු අවස්ථාවක් තියෙනවා. අවස්ථා තියෙනවා. එතකොට මේ අවස්ථාව ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී මේ තැනත්තා තරුණ ගොඩක් තරුණයෙක් අවුරුදු 30ක විතර කෙනෙක් වයසක තාත්තා දරුවා. එතකොට ඒ තානන්තරී පාප කර්ම කරගත්තා. ඇයි දන්නේ නැහැ වෙන්නේ? මේ හැම දෙයකටම හේතුව පංච උපාදානස්කන්ධයයි කිව්වොත් මොකද කියන්නේ? නේද? අර මයි මෙයා තමන්ගේ භාර්යාවයි දරුවෝ දෙන්නාවයි මරලා දැම්මේ ඇයි? හරිද අපි දන්නේ නැහැ නතුලාන්ත හේතුව මොකද්ද කියලා. අපි දැන් මොනවා හරි සැකයක් ඉපදිලා කියලා අපි හිතමු. හරිද? මේ මගේ දරුවෝ නෙවෙයි කියලා සැකයක් ඉපදුණා දන්නේ නැහැ. මේක එහෙම කතාවක් එහෙම නෙවෙයි. මම මේ දැන් මේ ගොතනවා කතාව. හරි? හරිද? ඒ ගැන අපි හිතන්නේ එහෙම වෙන්න පුළුවන් ඒවා තියෙනවනේ වුණ තරම්. හොඳයි. එහෙම වුණා නම් එයාට මොකද වුනේ? එයාට මේ තනත්තියව පේන්න බෑ දැන්. හරිද? පේන්න බෑ කියන්නේ එයාට දුක් වේදනාවක් උපදිනවා. එච්චරයි. නේද? ඇහැට පේනකොට දුක් වේදනාවක් උපදිනවා. මනසට මතක් වෙනකොට දුක් වේදනාවක් උපදිනවා. ඇයි ඇයි යම් කිසි පුරුෂයෙක් තමන්ගේ භාර්යාව මරා දැම්මා කියලා හිතමු අපි. ඒ තැනත්තාට ඒක කරේ ඊට කලින් ඒ තැනත්තියට දැන් ඒ තැනත්තිය වරදි බඳුනා හින්දා කියලා අපි හිතමුකෝ. එතකොට දැන් අපි මේක පංච උපාදානස්කන්ධයට දාලා බලන්න ඕනේ. හරිද? එතකොට වෙන්නේ මොකද? කලින් මේ තැනත්තාට මේ වස්තුව හින්දා සැප වේදනා ඇති වුණා. දැන් උනේ මොකද්ද මේ වස්තුව කෙරෙහි තියෙනා වූ මසුරුකම වෙන කෙනෙකුට නේද වෙන කෙනෙකුට අයිති වෙනවට කැමැත්තක් නැහැ කියන මසුරුකම. හරි එතනදී අපි මේ සම්මතයේ තියෙන විවාහ ඒ වගේ දේවල් ඔක්කොම බහැර කරනවා. විවාහ වෙන්නේ නැත්නම් නේද? අන්න අර හිත සනසවා ගන්න. මොකද හිත සනසවා ගන්න? මා කැමති කෙනා නේද? මං මං තව කෙනෙකුට කැමතියි, තව කෙනා මට කැමතියි. එහෙනම් නේද? අපිට ලොකු පීඩනයක් තියෙනවා වෙන කෙනෙකුට අයිති වෙයි කියලා අපි කිවිසුමක් ගහමු හා දෙන්න. දෙන්නගේ <laughs> නේද? දෙන්නගේම පහසුව සඳහා ගිවිසුමක් ඇති කරගන්න අපි නේද වෙනත් පැත්තකට යන්නේ නෑ වෙනත් පැත්තකට යන්නේ නෑ කියලා දෙන්නම සතුටුයි ඒකට. හරි? එතකොට ඒ ඔක්කොම මොනවද? දුක් වේදනාව උපදින එක නවත්ත ගන්න. වෙනත් පැත්තකට ගියොත් දුක් වේදනාව උපදිනවා. නේද? ආන් ඒක නවත්වා ගැනීම සඳහා කලින්ම ලෑස්ති කරගන්නවා. හරි අනාගත දුක් වේදනාව මට උපදින්නේ නෑ කියලා දැනෙනකොට සැප වේදනාව උපදිනවා. නේද? එතකොට මේ පංච උපාදානස්කන්ධයේහි රැවටිලා අපි නොයේකුත් ඔය වගේ දේවල් සිද්ධ කරගන්නවා. හොඳයි. එතකොට අන්න ඒක අභිවවා වෙන තැනක වැඩක් කරිච්ච හින්දා දකින්නවත් අහන්නවත් කැමැත්තක් නෑ. අන්න ඒකින්ද පේන්නවත් බැරි හින්දා මොකද කරේ? අධික දේශය හටගත්තාම මොකද වෙන්නේ? මරා දාන්න පවා සිතුවිලි එනවා. ඒ මරා දාපු යත්තන්ට සසර කොහොමද දන්නේ? නේද? නිදහසේ අපිට මේ භයානක සංසාරය අත ළඟ පෙනිපෙනී අපි මේ ඉන්නේ. මම අහනවා අපිත් ඔක්කොම ගන්න බලන්න. බොරු එහෙම කියන්නේ නැද්ද? ඇයි බොරු කියන්නේ? සමහරවිට අපිට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මම ඇත්ත කිව්වොත් අහවලාගේ හිතරි දෙනවා. එහෙම අවස්ථා එනවා. නේද? ඇයි ඇයි අහවලාගේ හිතරි දෙන්නේ මම ඇත්ත කිව්වොත්? මම කරලා තියෙන වැඩේ ඒ තරම් හොඳ හොඳ නැහැ. ඒක හිතරි දෙන්නේ. නේද? ඒ වෙලාවට ඇත්තත් නොකියා බොරුත් නොකියා පුළුවන් නම් මගහැර ඊළඟ වතාවේදී ඒක නොකර හිඳීමයි වටින්නේ. හරිද? නොකර හිඳීමයි වටින්නේ. කියන්න මුනොත් මොකද කරන්න ඕනේ? කියන්න ඕනේ. හරි හිත රිදුනත් කියන්න වෙනවා. ඒ කීමෙන් Tamanට මහා ලාභයක් තියෙනවා. මම මේක උදාහරණයකින් කියන්නම්. කාට හරි හරිද? කවුරු හරි අපිට එන්න කියලා තියෙනවා උදේ 8ට. මට ඇහැරුණේ 7ට. වෙලාවට දෙන්න යන්නම් 6ට නැගිටින්න ඕනේ. දැන් අර තැනත්තාට වැඩියෙන්ම හොඳ මම පරක් වෙලා යන්නේ මේ. වැඩියෙන්ම හොඳ කොහොම කියන එකද? වාහන පදබදයකුත් නැහැ. ඒනර කොහොම කියන එකට වඩා හොඳ කියලා අපි හිතන්නේ. මට ඇහැරුනේ නැහැ කියලා කිව්වොත් එයා දන්නවා මට සැලකිල්ලක් නැහැ යාට කියලා. නේද? මං හයේ ඉඳන් නැගිටගෙන මේ ඉන්නේ ඔක්කොම කරගෙන එළියට බැස්සා හැබැයි පුදුම පුදුම වාහන කඩපදයක් තියෙන කියලා කියන එක හොඳයිද නැද්ද? එහෙම හොඳයි කියලා අපිට හිතෙනවා. එහෙම කියපුවාම වෙන්නේ මොකද්ද? ඊළඟ දවසෙත් මම ඒ වැඩේම කරනවා. නමුත් මම ඇත්ත කිව්වා නම් මං ඊළඟ දවසේ ආයෙ මට එයාගේ හිතරිද්දන්න බෑ ඊළඟ දවසේ ඉඳන්වත් මං හරියට වැඩ කරනවා. හරිද? ඒ විතරක් නෙවෙයි කෙනෙක්ව රවට්ටන්න මේ වගේ බොරුවක් කියීමෙන් අපිට බොහෝ පාපයන් රැස් වෙනවා. ඇයි ඒ පාපයට ඒ පාපය රැස් කරගන්නේ අපි? ඒ පාපයට තියෙන බයට වැඩිය අන්න අර අරයාගේ හිත නරක වෙයි කියන බය තියෙනවා. මොකද එයාගේ හිතවත්කම රඳවා ගන්න ඕනේ. එයාගේ හිතවත්කම කියන්නේ මොකද්ද? ඇයි මට එයාගේ හිතවත්කම? එයාගේ හිතවත්කම මට ලබා දෙන එකම දේ මොකද්ද? සැප වේදනා. හරිද? මට ලබා දෙන එකම දේ සැප වේදනා නේද? හ්ම් ඊළඟට එයාගේ හිතවත්කම හින්දා මගේ හිතේ ඇල්මක් උපදිනවා. ඒ ඇල්ම හින්දා එයා මට එයා මට ලබා දෙන දේවල් එයා එයා මට ලාභ ලබා දෙනවා. හිතවත් නම් ලාභ ලබා දෙනවා. ඒ තරන්නේ මගේ හිතේ එයා ගැන ඇල්මක් උපදිනවා. ඒ ඇල්ම හින්දාත් මට ඇති වෙන්නේ මොනවද? සැප වේදනා. නේද? ඒතර එයා මට නොයේකු දුක් වේදනා ඇති වෙන වෙලාවවල ඒක නවත්තලා දාන්න උදව් කරනවා. යාළුවෝ කියන්නේ එහෙමනේ. නේද? ඒකට මෙන්න මේ සැප වේදනාවල් සංඥාවල් ඒ වගේම එයා හින්දා උපදින සංස්කාරයන් නේද? එයා හින්දා උපදින එයාව හඳුනා ගැනීම මේ විඥානයන් මේ හැම එකක්ම හින්දා මට යම්කිසි සුවපත් භාවයක් తాවකාලික සැපයක් ඇති වෙන හින්දා මම මේක නැති වෙනවට කැමති නැහැ. නේද? අහිතවත් කෙනෙක් නම් අර විදිහට කිව්වේ උදේ එන්න කියලා මම නිකම්ම කියලා දාන මට හැරුන්නේ නැහැ නේ හරි වැඩේනේ. හරි අපි පුළුවන් තරම් ඉක්මනට එන්නම්. එහෙනම් පොඩි බොරුවක් හරි කියන්න සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් හින්දාමද නැද්ද? නේද? අපේ ජීවිතේ පොඩි හරි පාපයක් වුණා නම් පාපයක් උනේ පංච උපාදානස්කන්ධ උපාදානය වෙලා තියෙන ස්කන්ධකින් තමයි නේද කියන්නේ හොරාගේ අම්මාගෙන් නම් පේන අහන්න එපා ඇයි හොරාගේ අම්මාගෙන් පේන අහන්න එපා කියන්නේ අම්මා නම් කියන්නේ එයා හොරා කියලා. එයාගෙන් පේන හැල වැඩන්නේ. එයා කොහොමවත් හොරා කියලා කියන්නේ නැහැ. නේද? ඒතර අම්මා තමන්ගේ පුතා හොරා කියලා කියන්නේ නැතුව අල්ලපු ගෙදර පුතා ගන්න නේද? කියනවා. එහෙනම් බැඳීම් මේ පංච උපාදානය වෙලා තියෙන ස්කන්ධයන් අපිට බොහෝම පාපයන් සිද්ධ කරනවා. වෙන හේතුවක් එහෙම තියෙනවද බලන්න පොඩ්ඩක්. පව කරපු අවස්ථා ආරම්භ බලන්න. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ විශේෂයි. වෙන හේතුවක් නැහැ. පංච උපාදානස්කන්ධය වරදවා ගැනීමයි හේතුව. හරි පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයේ විදිහට දකින්නේ නැහැ. අපි නිකන්වත් අර බොරුව කියනකොට ඇයි මම මේ බොරුව කියන්නේ මේ දැනත්තාගේ මට තියෙන මෙයාගේ තියෙන හිතවත්කම මෙයාගේ හිතවත්කමෙන් මට මොනවද ලැබෙන්නේ සැප වේදනා ලැබෙන්නේ නේද එහෙනම් අන්න බලන්න මෙතන උපදින උපාදානය මෙතන උපදින මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සුභ සිද්ධිය සඳහා නැත්නම් එතන ඒ ඒ ඒකෙන් සතුට උපදවා ගැනීම සඳහා තමයි මම අර ගාකලාවට බොරු කිය කිය කේලම් කිය කිය නේද කේලම් කියලා කෙනෙක්ව විදෝලා රස්සාවෙන් ඉහළට යන්නයි කල්පනාව. මොකටද දන්නේ යන කෙනා දන්නේ නැහැ මේ කොහෙද යන්නේ කියලා. වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකක්ද ඇත්තට වෙන්නේ? ඊර්ෂියාවෙන් පීඩාවල් ඇති වෙනවා. ඊර්ෂියාව ඇති වෙනකොට අපේ సంతానගත රත් වීම ඇති වෙනවා. හරිද නැද්ද? ඒ රත් වීම දරාගන්න ලේසි දමාරුද? ඊර්ෂියාව තියෙන්නේ ඇයි? මේ තනත්තා හෝ තනත්තිය මට නොලැබෙන සැප වේදනා ලබනවා නේද? ඒකනේ ධර්මානුකූලව විග්‍රහ කරොත් එතන තියෙන එක. අහවල් කෙනා මේ අහවල් රස්සාව කරනවා මට වැඩි ඉහළ රස්සාවක් කරනවා කියන එකේ තේරුම මොකද්ද? මට නොලැබෙන වරප්‍රසාද කියන්නේ සැප වේදනා. පංච උපාදානස්කන්ධයට අදාළව එයාට නොයේක දේවල් හම්බෙනවා. ආන් ඒක කරේ ඉරිසියා තියෙන මට එනවා. නේද? ඒ ඊර්ෂ්‍යාව හින්දා මගේ సంతානය මොකද වෙන්නේ? දුක් සහිත වේදනා, දුක් සහිත සංකාර, ගින්දර වගේ නේද? උපාදාන පහළ වෙන්නේ මේ වේදනා සංඥා සංකාර විඥානයන් පහළ වෙන්නේ රත්ත්‍රීන් දැවි සහිතව. එක පැත්තකින් මට මේක දරන්න අමාරුයි. හරි. ඒ දරන්න අමාරුකම හින්දා මම මොකද කරන්නේ? කියන හොඳ කේලම් ටිකක් ගිහලා ලොක්කට. නේද? ලොකු මහත්තයර කේලම් ටික කියනවා. කේලම් ටික කියපු ගමන් අන්න අරයා බිඳුනා කියලා දැනගත්ත ගමන් මොකද වෙන්නේ? හ්ම් සනීපයි. නේද? දැන් සනීපයක් ඇති වෙනවා. සැපක් ඇති වෙනවා. හරිද? අන්න එහෙනම් කේලම් කියන්නේ පංච පාදානස්කන්ධ හින්දාද නැද්ද? නේද? එතකොට පරස වචන ඒත් එහෙමයි. මට නොගැලපෙන දේවල් වටේ පිටේ සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඒවා නැවැත්වීම සඳහා හෝ අන් අයට රිදවීම. දැන් මොන් සමහර අය එහෙම කියනවා. මට මේ වචන ටික කියනකම් ඉවසිල්ලක් නැහැ කියලා. එහෙනම් ඉවසිල්ලක් නැත්තේ මොකද? කිනි ගොඩක් උඩ ඉන්නකොට ඉවසිල්ලක් නැහැ. රත් වෙනවා, දැවෙනවා. නේද? එහෙනම් මේ වේදනා සංතතිය ගිනි සහිතව උපදිනවා. ගිනි සහිතව මේ වේදනා සංතතිය උපදින හින්දා ඒක නවත්ත ගන්න මම දන්න එකම ක්‍රමය තමයි බැනලා දාන එක. ඉතින් මං අද තනක් අල්ලලා මොකද කරන්නේ? හොන්දට බයිනවා. බැලලා බැලලා ඇවිල්ලා කියනවා දැන් තමයි මට සමීප දැන්න ගමන් හරි දැන් සමීපයි. දැන්න ඒකව බයින්නේ. මේ බලන්නකො මේකට මේකට අහු වෙන අහු වෙන දෙන්න දෙන්න බැන ගන්න වෙලාවල් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද වෙන්නේ බලන්න. එහා පැත්තෙන් මට බයිනවා. බයිනකොට ඒ බැනීම ඇසීම හේතුවෙන් මගේ හිතේ දරුණු දරාගන්න බැරි දුක් වේදනා හට ගන්නවා. නේද? ඒ දුක් වේදනාවෙන් මන්ට නිදහස් වෙන්න බෑ. ඒක හරිය අමාරුයි. දත් කැක්කමට වැඩිය අමාරුයි. අංකයක් උමට වැඩිය අමාරුයි. නේද? ඒකෙන් නිදහස් වෙන්න මට තියෙන එකම ක්‍රමය තමයි මං අනිත් පැත්තට බයින එක. නේද? නේද අර වචනේ ඉවර වෙන්නත් ඉස්සෙල්ලා මම මොකද කරන්නේ? ආ එහෙම කොහොමද මේ කියලා මෙතනින් ඊට වැඩිය හොඳ එකක් අරයට රිදෙන්නම දෙනවා. ඒ බොරු වෙලාවකට. නේද? අනිත් පැත්තට රිදෙන්න කියනවා. රිදෙන්න කියනකොට මෙහා පැත්තේ තමයි මොකද වෙන්නේ? මහා දුක් සහිත නේද? මනෝ සංපස්සද දුක් සහිත වේදනාවක් ඇති වෙනවා. තරහ ඇති වෙනවා. එයාට ඒකෙන් රිලීස් වෙන්න ඕනේ. ඒකෙන් අයින් වෙන්න ඕනේ. එයාට හින්ද බෑග දරාගෙන. නේ? එයා මොකද කරන්නේ එතකොට? ඊට ඇටි ලොකු ප්‍රහාරයක් මෙහාට එල්ල කළා. හ්ම් දැන් හරි. <laughs> එතකොට මේ පැත්ත සැලසෙනවා. හරිද? මේ පැත්ත සැලසෙනකොට මොකද වෙන්නේ? මේ පැත්තට ආතර. හරියට මම දැල්පන්දු පීඩාව වගේ. දැල්පන්දු පීඩාව වගේ. නේද? ඇයි එහෙම මෙහාට පාස් කරනවා මෙහෙ එහාට පාස් කරනවා. හරිද? මේක අපිට දැනුණාද මේ විදිහට? එහෙනම් මේකයි මෙතන වෙන්නේ කියලා? ඊළඟට දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට බෑ මේ නේද? වචනෙන් පාස් කරලා මදි. දැන් මොකද කරන්නේ? දැන් නේද? දැන් මොකද කරන්නේ? මේ හරහා ඉස්සලා කරන්නේ වචනෙන් අර පැත්තට රිදීල්ල පාස් කරේ. දැන් මොකද කරන්න හදන්නේ? මෙහි තියෙන මේ දරුණු රිදීම අරහෙට යවා ගන්න ක්‍රමය තමයි අතෙන් හරි පෝල් එකකින් හරි මොකද දෙනවා දෙකක් දීපම ආ දැන් හරි ඉන්නවම කියලා. ඒ තමයි මේ දරා ගන්න බැරිකම දරා ගන්න බැරිකම කියන්නේ අධිකතර වේදනාව නේද? මේ පැත්තේ එකපාරක් ගන්නකොට එහා පැත්තේ ඒකට වැඩි වෙලාවක් ගන්නෑ. අන්තිමට බෙල්ල කඩා ගන්නවා, අත් කඩා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා නේද? ඉතින් ඊට පස්සේ බලන්න එක්කෙනෙක් මරාගත්තා නම් ඒ පරපුරේම කට්ටිය මොකද කරන්නේ? ඒ කට්ටිය මැරෙනකම් විඳවනවා. අපි අපේ තාත්තව හරි අම්මව හරි අපේ ඥාතියෙක්ව හරි කවුරු හරි කෙනෙක් මැරුවා කියලා අසාධාරණ විදිහට මැරිච්ච එක නම් මලා, පව් කරගත්ත එක නම් පව් කරා. අපිට මොකද වෙන්නේ? දකින්න වාරයක් ගානේ, අහන වාරයක් ගානේ, විඳින වාරයක් ගානේ ඇයි අපේ තාත්තට අපි බැඳීමක් තිබ්බ හින්දා. නේද? ඥාතියට බැඳීමක් තිබ්බ හින්දා. එහෙනම් ඒ ඒ පංච උපාදානස්කන්ධයක් නේද? ඒක ඒ ඒ මේ මේ පංචස්කන්ධය ඒ ඒ ඒ මැරිලා ගිය එක හින්දා මෙතන අධික පෙර අර අර කට්ටිය වෙනුවෙන් අපි කෑ ගහනවා බයිනවා නේද පාපයන් රැස් කරගන්නවා. ඉතින් මේ බොහෝ පාපයන්ගේ මූලය පංච උපාදානස්කන්ධයයි. මොකද කියන්නේ? මේක ගාගත්තොත් වැඩේ හමාරයි. මේ විදිහට අපිට තදට දැනුනොත් මේක. මොකද කියන්නේ? තේරුම් ගන්න මේ විදිහට අපිට ඔය විදිහට හරියට අපි මෙනෙහි කරොත් නේද? දැන් පාර යනකොට හරකෙක් දකිනවා. හරකෙක් දකිනවා, බල්ලෙක් දකිනවා, කුකුලෙක් දකිනවා. දැක්කම අපිට එකපාරට මතක් වුණොත් එතන තියෙන්නේ පංචස්කන්ධයක පහළ වීමක්. මේ පහළ වීමට හේතු උනේ එයා මිනිසෙක් වෙලා හිටිය වෙලාවක ධර්මය අවබෝධ කරගන්නේ නැතුව බොහෝ පාපයන් රැස් කරපු හින්දා. ඒ සිද්ධ කරපු පාපයන් එයාට රැස්ුනේ පංච උපාදානස්කන්ධ නිසායි. එයාගේ තුල ගොඩ ගැහිච්ච උපාදානස්කන්ධයන් නිසායි. එතකොට ඒවා හින්දා එයාට උන් හිටිතන් අමතක වුණා. ඒ හින්දා තමයි අද එයා අන්නර කකුල් හතරකින් නේද කුර උඩ බඩපොත්ත පිටකොන්දට වේලුණත් බඩගිනි කියලා කියාගන්න විදිහක් නැහැ. අනේ මට කන්න ටිකක් දෙන්න කියලා කියාගන්න විදිහක් නැහැ. නේද? ඉපදිලා ගෙවන බල්ලෙක් අරගන්න ඉපදිලා ගෙවන මුළු ජීවිත කාලෙම කොටු වෙලා වාගේ එක තැනකට තනියම කොටු වෙලා වාගේ. ඇයි? අපි කැමැත්තෙන් අපිට මතක් වෙලා මොන හරි දුන්නොත් විතරයි. ඊළඟට හුඟක් වෙන්නේ අසරණ වුණාම. නේද? පාරවල් වලට වැටුනහම පායන කාලවල වල කාර් කවුරුවත් දන්නේ නැහැ මෙයාලට සිද්ධ වෙන දේ. හිතන්න පාරවල් වල කාණුවල පවා තියෙන වතුර හිඳෙනවා කාලයක් තියෙනවා. නේද? මිනිස්සු හරි අමාරුවෙන් කලා අරන් ගිහිල්ලා බැලල් අරන් ගිහිල්ලා වතුර ගෙනල්ලා පාවිච්චි කරන කාලයක් තියෙනවා. ඒ කාලෙට මෙයාට මොකද වෙන්නේ? පාරේ ඉන්න සතාට මොකද වෙන්නේ? කොච්චර පිපාසාවෙන් ඉන්නවද? අනේ මට දරා ගන්න බැරි තරම් පිපාසයි කියලා කොහොමවත්ම කියන්න පුළුවන්ද? නේද? ඒකට තනියමම විඳව ගන්න වෙන ජීවිත ඒවා. එන බර නේද? අර කරත්තේ බැඳලා පිටිපස්සෙන් පාරවල් දෙක තුන දිදී වලිගේ කරකෝ කරක වලිගේ නමනවනේ අල්ලලා. නේද? අත් කකුල් රිදෙනවා. අද වැටෙන්න තරම් අමාරුයි, කලන්ත දාන්න තරම් අමාරුයි, සෙම දානවා. නේද? පොඩ්ඩක් ඉඳලා යන්න මට අමාරුයි දැන් කියලා කියා ගන්න පුළුවන්කම තියෙනවද? නෑ. ඊට පස්සේ අල්ලලා ලණුවෙන් අල්ලලා නේද කරත්තේ උඩින් බඳිනවා යනකොට යන්නේ හරියට මේ නේද වාහනයක හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ගියා වගේ මේ බෙල්ල උඩින් හිටින්න අල්ල බඳලා යන්නේ ඔය වෙලාවේ මට පොඩ්ඩක් නේද මට පොඩ්ඩක් බෙල්ල පාත් කරගන්න මගේ මේ කොන්ද රිදෙනා මෙහෙම ඉන්නකොට කියලා කියා ගන්න පුළුවන්කම තියෙනවා මේ මනුස්සයා මාව අවුරුදු ගාණක් කරත් බඳලා මේ මස් කඩේට දක්වනු මේ වගේ අසාධාරණ වෙන්න දෙන්න එපෝ කියලා කියන්න පුළුවන්කම තියෙනවා තනියමම ඔක්කොම වලේ වැටුණා වාගේ හුදකලා වලකට වැටුනොත් අපි කර කියා ගන්න දෙයක් නැති වෙනවා අන්න ඒ වාගේ මහා හිරිවර සහිත තැන් වලට ඒ වැටෙන්නේ ඇයි මේ ජීවිතේ සිද්ධ වෙන පාපයන් හින්දා එවැනි තත්යකටපත් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් හින්දා නේද එතකොට මෙවැනි අනතුරු සිද්ධ කරන පංච උපාදානස්කන්ධය ප්‍රාණඝාත, අදත්තාදාන ඊළඟට කාමිත්‍යාචාර ගන්න නේද? මේ රූපයේහි ආදීනව දැක්කේ නැති මේ උපාදානය කරගත්ත හින්දා රූපයන් ඒවා දැක්කහම මගේ సంతానගත නේද? මහා විශාල ආශ්‍රවයන් උපදිනවා. නැතුව ඉන්න බැරිකම් ඇති වෙනවා. නැතුව ඉන්න බැරිකම් ඇති වෙනවා. එතකොට අහල පහල වටේ පිටේ තියෙන ඔක්කොටම හොරබොරු කරලා මාත්‍රීය සැප වේදනාවක් ඇති කර ගැනීම සඳහා බොහෝ පෞරස් කරගන්නවා. රූපේ වර්ධවා ගැනීම නේද? වේදනාව වර්ධවා ගැනීමෙන් ඒ තනත්තාට තේරෙන්නේ නැහැ. ඒ තනත්තාට තනත්තියට තේරෙන්නේ නැහැ. මේ සැප වේදනා මාත්‍රයක් ඒ මාත්‍ර ඒ සැප වේදනාවෙන් පසුව ලැබෙන්නේ මහා දුක් දුක්ඛන්දක් මානසික කායික දුක් ගොඩක් විඳින්න වෙනවාය මේක ඉවරක් නැතය මේක තේරුමක් නැතය කියලා දැනෙන්නෙම දැනෙන්නෙම නැහැ. හරිද? එතකොට ඒ ඔක්කොම පාපයන් රැස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් හින්දාමයි. අපිව බොහෝ පාපයේහි බොහෝ දුක්ගොඩක ඇදලා දාන පංච උපාදානස්කන්ධයත් එක්ක අර අපි කියන්නේ පිහිදම් දෙන්න එපා ළමයින්ට කොච්චර ප්‍රයෝජනවත් දෙයක් වුණත් කැපෙන ආයුධ වගේ දේවල් ළමයින්ට දෙන්න එපා අයියේ. අනතුරක් කරගනී කියලා. නේද? පංච පාදානස්කන්ධය කියන්නේ දරුණු ආයුධයක් වගේ. හරිද? පොඩ්ඩ එහෙම වුණොත් කැපෙනවා. හ්ම්. පංච පාදානස්කන්ධය කියන්නේ වහ වගේ. භාවිතයට ගත්තොත් විඳවන්න වෙනවා. නේද? එතකොට මේක මේක අදමූලතෝ කියන්නේ එකයි පාපයට මුල් වෙන දෙයක්. පංච උපාදානස්කන්ධයත් එක්ක කටයුතු කරන්න ගිහිල්ලා යම් යම් ආකාරයකට උපාදාන වෙනකොට අපි අතින් බොහෝ පාපයන් රැස් වෙනවා. හැබැයි උපාදාන වෙන්න ඉස්සෙල්ලා හැම නෑ. හරිද? මේ බලන්න. පුරුෂයෙක් ඉන්නවා. යම් ස්ත්‍රියක් ඉඳලා ස්ත්‍රියක් කරේ බැඳෙනවා. බැඳුනට පස්සේ ඒ ඉස්සිය හින්දා බොහෝ වැරදි කරන්න ලෑස්තිද නැද්ද? හැබැයි මේ බන්ධනෙට ඉස්සෙල්ලා එහෙම එහෙම නැහැ. නේද? බොරු කියන්නෙත් නැහැ. ඉතින් අන්න අර වගේ බන්ධනයන් ඒ බැඳීම් කියන ඒවා බොහෝ පාපයන් රැස් වෙන්න මූලික වෙනවා. මේක අපිට හොඳින් දැනුත් හොඳින් දැනුත් සසර ජීවිතේ බොහෝ දුක්ගතිවල උපත්ය ලැබලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න හේතු වෙන කාරණාවක් තමයි මේ පංච උපාදානස්කන්ධ කියලා මේක අර බිලිකොක්කේ ඇමිනිච්ච මාළුවා වාගේ පොඩි ආස්වාදයක් තියෙනවා බිලිකොක්කේ පණු කෑල්ල දැක්කහම මාළුවාට මොකද වෙන්නේ බොහෝ ආස්වාදයක් කියලා හිතන්නේ එතකොට මේ සුළු ආස්වාදය දැකලා ඒකෙන් උද්දාමයට පත්වෙච්ච කෙනාට මේක බිලිකොක්කක් කියලා මතක් වෙන්නේ නැහැ. ගිහිල්ලා පණු කෑල්ල යන්තම් ගෑවෙන හැබැයි නේද කොක්ක ඇමිනෙන්න මොහොතකට ඉස්සෙල්ලා. ගෑවෙනවත් එක මොකද වෙන්නේ? කොක්කේ ඇමිනෙනවා දැන් ඉතින් කාට උන හැටියද වැඩ? කොක්කට උන හැටියටයි වැඩ. නේද? දැන් එයාට හරියට රිදෙන්න පටන් ගන්නවා. ආ කියන්න බලන්න. සද්ද නැතුව හිටිය කෙනාට යම් බැඳීමක් ඔතනින් හටගත්ත ගමන් යම් බැඳීමක් රිදීම් පටන් ගන්නවද නැද්ද? එහෙනම් බැඳීමක් පටන් ගත්ත ගමන් යම් තැනක බන්ධනයක් හටගත්තාද බැඳීමක් හටගත්තාද ඒ බැඳීම හටගත්ත වෙලාවේ ඉඳන් දැන් කොහෙද දන්නේ දැන් මොනව වෙනවද දන්නේ මොනව කරනවද දන්නේ කියලා අර මාත්‍රීය ආස්වාදයක් බැඳීමත් එක්ක නැතුවා නෙවෙයි. හැබැයි ඒත් එකම හටගන්නේ විඳීම්ද නැද්ද? නේද? හරියට බිලිකුක් කැමිනුනා වගේද නැද්ද? රිදෙන්න පටන් ගන්නවා. හ්ම්. ඊට පස්සේ දැන් බැඳීම ඇති කරගත්තා කියන්නේ දැන් ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න ඕන වුණාට ගැලවෙන්න පුළුවන්කම ඇත්තේ නෑ. හැම දෙයක් එහෙමයි. එතකොට අන්න බලන්න අපේ පින්නන්නේ අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ අන්න ඒකයි. මේක දැනගත් ඇත්තෝ මොකද කරන්නේ? පංච ප්‍රාදානස්කන්ධය පාපයේ මූලයක් කියලා පංච පාදානස්කන්ධෙහි බය උපදවා ගන්නවා හිතේ. කලකිරීම උපදිනවා. ඔය ටික මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට කලකිරීම උපදිනවා. බය උපදිනවා. අන්න එතකොට මොකද වෙන්නේ? තනත්තාට පංච පාදානස්කන්ධෙහි හිත ඇලෙන්නේ නැතුව යනවා. හරිද? අර කොහොල් ඇගුලියක් අලව ගත්තොත් ඊට පස්සේ අතේ ඇලුනා කියන්නේ කොහොල ගුලියා. දැන් මේක ගලවන්න මේ මේ ඇඟිල්ලෙන් මොනවා කරත් එන්නෙන්ද තවත් පැවරෙනවා. නොඇලවෙන මොන හරි જાතියක් පාවිච්චි කරන්න ඕන මේකෙන් ගලවෙන්න. බුම් තෙල් හරි පොල් තෙල් හරි මොන හරි ගාලා නේද? අන්න ඒ වගේ තමයි පංච උපාදානස්කන්ධයේ ඇලී පියන මේ ජීවිතය පංච උපාදානස්කන්ධයෙන් ගලවා ගැනීමට නම් ධර්මය කියන ඖෂධය පාවිච්චි කරන්න ඕන. හරිද? මේ විදිහට හරියට පාපයේ මූලයෝය කියලා අගමූලතෝ කියලා ඔය අපි කියපු විදිහට මෙනෙහි කිරීම කරනකොට හරි මොන පැත්තකින් හරි බැඳීමක් ඇති කර ගැනීම පාපයන් වලට මුල් වෙනවා කියලා මෙනෙහි කරන කෙනාට වෙනත් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අන් අය සතුටු වෙද්දී මෙයාට තියෙන්නේ කලකිරීමක්. අන් අය සතුටු වෙද්දී මෙයාට ඇති වෙන්නේ කලකිරීමක්. අන් අය ඇලෙද්දී මෙයා ඇලෙන්නේ නැහැ නෑරෙනවා. අන් අය ග්‍රහණය කරගනිද්දී මෙයා අතහරිනවා. හරිද? එතකොට අන්නේ අතහැරීම කියලා කියන්නේ තමන්ගේ సంతාණයට ළඟම ඉන්න අය පවා පාපයට හේතු වෙන දේවල් බව පෙවුනහම හොඳම වැඩේ දාලා දුවන එකද? ඒතකොට කරන්න තියෙන්නේ ගෙවල් දොරවල් අතහරලා දාලා යන්නේ කොහොමද? නෑ ඒ ගියා කියන්නේ කැලේකට එතනක් තියනවද නැද්ද? එතනක් තියෙනවා ඉඩම් කය එතනක් තියෙනවා ඉඩම් තියෙනවා සේනාසන තියෙනවා පළතුරු තියෙනවා සත්තු ඉන්නවා එතකොට සිදුවිය යුතු දේ නමුත් කැලේ යනවා නම් පැවිදි වෙනවා නම් මේකෙන් ගැලවෙන්න බොහොම ලේසි. නමුත් සිදුවිය යුතු දේ කොතන ගියත් මොනවා කරත් සිදුවිය යුතු දේ නම් වෙන මොකක්වත් නෙවෙයි පින්නත් නේ. මනසෙන් ඔන්න විදිහට තේරුම් අරගෙන ජීවත් වීමයි. අපේ මානසිකාරය අපිට පණිවිඩය දෙන්න ඕනේ. ඕක මහා භයානක දෙයක් කියලා. ඔක පාපයට හේතු වෙන දෙයක් කියලා. බොහෝ දුක් උපදින දෙයක්. ගින්දර වගේ එකක්, වහ වගේ එකක්. හරිද? අපේ මානසිකාරය පංච උපාදානස්කන්ධය ගැන ওই විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඒවා පාපයන්ට බොහෝ මුල් වෙනවාය කියලා මෙනෙහි කරනකොට පින්වත්ටි මේ මෙනෙහි කිරීම එක්ක මොකද වෙන්නේ? ඒ මෙනෙහි කිරීම එක්ක අපේ හිත මේ පණිවිඩය ලබා ගන්නවා ටික ටික ටික ටික ටික ටික. හරිද? මේ පණිවිඩය ටික ටික ලබා ගන්නවා කියන්නේ ඊට පස්සේ අපිට මේකේ ඇත්ත తත්වය දැන් තේරෙනකොට අපේ හිත ඇදෙන්න යනකොට ඒකට එක බය උපදිනවා. මේක අලෝ ගත්තොත් මට පව කරන්න වෙනවාමයි. මේක අලෝ ගත්තොත් මට මගේ අතින් පාප සිද්ධ වෙන එක නවත්තන්න බෑ. ඒකද මේකත් එක්ක නොඇලී ඉන්න ඕනේ, නොඇලී ඉන්න ඕනේ කියලා. දැනට ඇලෙන ස්වභාවය නැති වෙන්න නම් කය පිළිබඳ, වේදනා පිළිබඳ, සිත් පිළිබඳ, හිතේ උපදින ධර්මයන් පිළිබඳ නියම අවබෝධය ඇති වෙන්න ඕනේ. අන්නේ දැනත්ත මොකද කරන්නේ? දැනටත් මම මේ වාගේ කියලා ඔකේ ඔක දේර පාප මූලයෝ කියලා දැනගත්තාම මේකෙන් අතමුදවා ගැනීම සඳහා සතිපට්ඨානෙ වඩන්න ඕනේ කියලා නේද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතිපට්ඨානෙ වඩනවා. ඉතින් මේක මේ මෙන්න මේක දැනගන්න ඕනේ. එතකොට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. බොහෝ භයානක දෙයක් අතට ගන්නෙ නෑ අපි නේද? කොච්චර ලස්සනට තිබුණත් භයානක දෙයක් නම් අපි හිතමුකෝ බෝම්බයක් කියලා ලස්සනට තියනවා නෑ නෑ ඒක අල්ලන්නවත් නෑ. එහෙනම් පුපුරලා දේවල් ගන්නෙ නෑ. ඒ වගේ අනතුරු සහිත දේවල් වලින් අපේ හිත අනතුරු සහිත බව හැම වෙලේම පණිවිඩයක් විදිහට දෙන්න ඕනේ. අන්න එහෙම පණිවිඩයක් විදිහට දෙනකොට පින්නත් නී මොකද වෙන්නේ කියන්නේ මම මේ ධර්ම දේශනා ටික ඔක්කොගේ මතක් කරන්නේ. දැනට භාවනාවට ඉඳගත්ත කියන්නකො. හිත සංසුන්ද නොසංසුන්ද? අපි භාවනා කරන්න ඉඳ ගන්නවා කියන එක. වැඩිපුර දෙනෙකුගේ හිත බොහෝ අරමුණු කෙරෙහි දුවනවා. කොහෙද දුවන්නේ? අන්න ආයෙ මතක් කරනවා මම කොහෙද මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ? පරණ සැප වේදනා ලැබපු තැන් දිහා නේද? පරණ සැප වේදනා ලැබපු තැන් දිහා දුවලා දැන් ඒ වගේම පරණ දුක් වේදනා ලැබපු තැන් දිහා ආන් ඒවා තමයි හොයාගෙන යන්නේ මේ හිත. පරණ සැප වේදනා විඳපු අවස්ථා මෙනෙහි කිරීමෙදිත් මොකද වෙන්නේ? මේ වෙලාවේ අර වින්දට වැඩිය අඩු හුඟක් වෙලාවට අඩු සැප වේදනාව මානසික උපදිනවා. හරි අපි කියන්නේ මතක් වුණත් ඇති කියන්නේ. ඒ වගේම තමයි කියපු විඳ දුක් වේදනා තියෙනවනම් ඒවා බලෙන් මතක් වෙනවා. මං එපා කියද්දි වෙන කෙනෙක් මට නපුරු වචනයක් කියවනම් දෝංකාර දෙනවා වගේ නැවත නැවත නැවත නැවත මතක් වෙනවා. එතකොට ඒවා හේතු අනුව නැවත නැවත සැප වේදනා මෙතන හදනවා. නැවත නැවත දුක් වේදනා හරියට දෝංකාරය වගේ නේද? දෝංකාරයක් තුනවා දෙපැත්තට තියෙනවා කියනකොට ටික ටික ටික ටික ටික අඩු වෙලා යන්නේ. ඒ වගේ කවුරුරි මම කනට පාරක් ගැහුවත් එහෙම ආය මතක් වෙනකොට රිදෙනවා ආය මතක් වෙනකොට රිදෙනවා ඒ දවස් ගානක් විතර ටික ටික අඩු වෙලා යනවා පළවෙනි එකෙන් ඉවර කරගන්න තිබුණා නම් හරි ෂොක්. එතකොට අන්න ඒ වගේ මේකේ මේ පිළිබඳව මේ පංච පාදානස්කන්ධය පිළිබඳව ඇලි ඇලි ඒ මැත්තේම රැඳිලා තිබ්බ හිත මේකේ තියෙන ආදීනම ওই විදිහට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ඒ ඒ අරමුණු වලට දැන් අර හිත ගියේ අර වගේ අරමුණු වලටනේ. ඒ අරමුණු වල තියෙන රසභාවය නැති වෙලා යනවා. නේද? ඒ අරමුණු වල තියෙන රසභාවයක් නැහැ මොකද ඒවා පාප මූලයි කියලා මගේ හිතට දැන් පණිවිඩය හම්බෙලා තියෙනවා. ඒවා ගැන බයක් මිසක් ආ ඒවා ඇලි ඇලි ඇලි ඇලි යන්නේ නැහැ. ආන් ඒ වගේ තත්ත්වයකට අපේ හිත පත් කරගන්න ඕන කවදා හරි දවසක. හරි ඒකට මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධයේ පාප මූලක කියලා මෙනෙහි කිරීම මෙනෙහි කිරීම කරන්න ඕන. හරිද? ඒක නිකම් මෙනෙහි කරේ පංච උපාදානස්කන්ධේ පාප මූලිකයි අග මූලිකෝ අග මූලිකෝ අග මූලිකෝ අග මූලිකෝ කියවට හරියන්නේ නැහැ. කොහොමද කරන්න ඕනේ? ඒකෙන් දැන් අපි කතා කරා බොහෝ දේවල් අන්නේ වගේ මේක අලවා ගැනීමෙන් මට මේ ජීවිතයේ හෝ සතර ජීවිතයේ හෝ විශාල විනාශකාරී තත්ත්වයන් වලටපත් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර කිව්වා වගේ මේ එක එක්කෙනා එක එක්කෙනාගේ ඒවා අරගෙන ඒ එක්කෙනා මේ බොහෝ දුක් විඳින දඟලන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ පංච උපාදානස්කන්ධයෙන් දැයි මගේ අතිනොත් පොඩි පොඩි පාපයක් හරි වුණා නම් සිද්ධ වෙලා තියෙන්නේ අනාගතයේ බොහෝ ලොකු පාපයන් සිද්ධ වෙන්න හේතු වෙන්නේ පංචපාදානස්කන්ධයමයි කියලා පංචපාදානස්කන්ධය පාප මූලයක් ඒක පාපයට හේතු වෙන දෙයක් විදිහට හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම හිත හිතට මේ පංචපාදානස්කන්ධයේ දැන් කලින් සතුට ඇති වෙච්ච තැන්වල දැන් ඇති වෙන්නේ කලකිරීමක් කියලා මම ඉතලා කිව්වා හොඳයි කලකිරෙන තැන්වල හිත ලගිනවද යමක් කරේ අපිට කලකිරුණා නම් එතන මෙතනම හොයාගෙන යනවද නැහැ. හොඳටම දන්නවා ටික දවසකින්ම අමතක වෙලා යනවා නේද? කරපිරිච්ච දේ පේන්නේ නැත්නම් අයියෝ. අර දැන් අපි හිතන්නකෝ අපි යනවා පිට රටකට. හරිද? දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මතක් වෙන්නේ මගෙත් එක්ක හිටිය හොඳ අයද නැත්නම් නරක අයද? නේද? හොඳ අයව හොඳ අයව මතක් වෙනවා. එතකොට ම්ම් අර බලන්න යම එතකොට අර නරකය ගැන අපිට කලකිරලා තිබ්බේ. ඒතර මෙහෙදි තින් ඔය දකින්නකොට හම්බෙන හින්දා පීඩාව තිබ්බා. හේරි ගැන ඔය දකින්නේ හම්බෙන්නේ නැහැ. ඒකට නිකම්ම ඉක්මනට අමතක කරලා යනවා. දුරකථන අමතක මොකක්වත් දෙන්නේ අමතක කරලා. නේද? ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය හොඳයි කියලා අපිට දැනෙන හින්දා තමයි මේකෙන් ගැලවෙන්න බැරි. නමුත් අපි මේ විදිහට දැන් අපි කියපු විදිහට මෙනෙහි කරපුවාම අපිට එන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය නරකයි කියලා. හරි ඒක පාප මූලික වෙනවා කියලා. නරකයි කියලා දැනුනහම මොකද වෙන්නේ? අපේ හිත අපි තනි වෙච්ච වෙලාවට අපි අපි වෙනම ඉන්න වෙලාවක ওই වෙලාවකවත් අර නරකයි කියන තැන් වලට යන්නේ යන්නේ නැහැ. හරිද? එහෙනම් හැපි හැපි හැපි හැපි හිත යන්නේ නැත්නම් අපිට අරමුණු ගත වෙන්න පහසු වෙනවද නැද්ද? හරිද? අනිත් එක දැනට පින්නත් මේ අපි මේ ජීවිතය ගෙවනකොට ඉන්නේ හැම වෙලේම නොසන්සුන්කමේ. සාන්තව ඉන්න බෑ මට. ඇයි සාන්තව ඉන්න බැරි? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ බාහිර ලෝකයේ තියෙන දේවල් මගේ හිත හැම වෙලේම ඉල්ලනවා. හැම වෙලේම ඉල්ල බලපු රූප ආය බලන්න, අහපු ශබ්ද ආය අහන්න, විඳපු ගන්ධ ආය විඳින්න කියලා මෙයා මේ මග තොට යනකම් එනකම් ඔක්කොම ඉන්නේ ගවේෂණය කර කර ඉන්නේ. හරි හැම වෙලේම ගවේෂණශීලීව ඉන්නේ. කැමති රූප දකින්න, කැමති ශබ්ද අහන්න, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස කියන ඒවා ඔක්කොම හොය හොය ඉන්නේ. හරියට ගොදුරු හොයන සතෙක් වගේ. හ්ම්. ගොදුර කම්මුණ ගමන් ඩහ ගන්නවා වගේ කැමති දේක් දැක්ක ගමන් බලාගත්තොත් බලාගෙන ඉන්නේ. නේද? අන්න ඒක හින්දා හිත හරීම නොසන්සුන් ස්වභාවයකයි තියෙන සාමාන්‍ය ජීවිතේදී. හැබැයි මේවා නීරසයි කියලා දැනගත්තාම මේවා වැඩක් නැහැ කියලා දැනගත්තාම මේවා පාපමූලිකය කියලා දැනගත්තාම අන්න අර විදිහට හිත හැමතැනම විසිරෙන්නේ නැහැ. එතකොට අපේ ජීවිතය ශාන්ත බවට පත් වෙනවා. හරිද? ක්‍රමානුකූල ටික ටික ටික ටික ටික ටික ශාන්ත කෙනෙක් බවට තරහ යන එක අඩු වෙනවා, ඊර්ෂ්‍යාව අඩු වෙනවා, ක්‍රෝධය අඩු වෙනවා, වෛරය අඩු වෙනවා. නොයෙකුත් අකුසලයන්ගෙන් ටික අකුසලයන් ටික ටික හැකිලිලා ශාන්ත භාවයට පත් වෙනවා. ඒ වගේ කෙනෙක් භාවනාවක ඉඳගත්තොත් එයාටත් ඒ නේද බොහොම ශාන්තව ඉන්න පුළුවන් හිත විසිරෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ නැහැ. අන්න එවැනි තත්වයකටපත් වීම ඒ කියන්නේ මේ ශාන්තභාවය මේ සමාධිය කියලා කියන මේ ඒකාග්‍රතාවය කියලා කියන ඒ ශාන්ත ස්වභාවයට කියනවා ඒ ඒකාග්‍රතාවය නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් අපිට. නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ඒ මොකද මේකේ තියෙන මේ පාප මූලය වුණාට නිවන පාප මූලයක් නෙවෙයි. එතකොට අපේ හිත පංච උපාදානස්කන්ධේ පාප මූලිකය කියලා මෙනෙහි කිරීමෙන් අපිට ඇති වෙන්නේ අනුලෝමික ශාන්තිය කියන ස්වභාවය. ඒ කියන්නේ නිවනට හේතු වෙන හිතේ ඇති වෙන ශාන්ත ස්වභාවය. හරිද? එතකොට ඒත් එක්කම අපිට ওই විදිහට කරන කෙනාට මෙනෙහි වෙනවා මේකට විසඳුමක් ඕනේ. මේ පංච උපාදානස්කන්ධය පාප මූලය නම් මේකට විසඳුමක් ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධෙහි නිරෝධය නැති කිරීමමයි නිවන කියලා කියන්නේ. එහෙනම් ඒක පාප මූලිකය වෙන්නේ නැහැ. පාප මූලික වෙන්නේ නැහැ. එහෙනම් ඒක පාප මූලික වෙන්නේ නැහැ කියලා නිවනේයි හිත ඇලෙන ගතියකට යනවා. ඒක ගැඹුරු හැඟීමක් මේ හැමදේම මේ ඔක්කොගෙම නම් ඇතිවෙලා මේ ඔක්කොම මහා පාපයන් සිද්ධ වෙන ඒවා. නේද? පංච උපාදානස්කන්ධය කියනම මහා පාපයන් සිද්ධ වෙනවා මහා පාපයන් සිද්ධ වෙන දේවල් කියලා තමන්ගේ අතුලාන්ත හැඟීමක් තියෙනවා. ඒකද ඒක අල්ලන්නේ නැහැ. ජීවත් වෙන්නේ නැහැ නේ දිවිනසා ගන්නව නෙවෙයි. ඒක හිතෙන් අරු වෙන්නේ නැහැ. ඒකේ හිතට ඇති වෙන්නේම කලකිරෙන ස්වභාවයක්. එතකොට අන්න ඒ ආකාරයට ඒ පැත්තෙන් ඒක කරන අතරේ මේ පාපයෙන් ගැලවෙන්න මේ පෞසිද්ධ වීමෙන් ගැලවෙන්න නම් මම නිවන් දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධ නිරෝධයමයි නිවන කියලා මෙනෙහි කිරීමෙන් මොකද වෙන්නේ? ඒ තනතාවට සම්මත්ත නියාමං ඔක්කමති. අන්නේ තනතාවට තමයි අර මාර්ගසිත පහළ වෙන්න හේතු වෙන්නේ. බලන්න මේක පාපය කියලා මෙනෙහි කිරීම සහ මේ නිවන පාප මූලික නෙවෙයි කියලා මේකෙන් අතමිදීමමයි නිවන. පංච උපාදානස්කන්ධේ අතමිදීමමයි නිවන. පංච උපාදානස්කන්ධයෙන් අතමිදීමමයි අවශ්‍ය වෙන්නේ. මොකද මේක බොහෝ පාපයන් රැස් වෙන්න හේතු වෙන නිසා. ඔන්න ඔය විදිහට තමයි අපේ හිත මේ හැම තැනකම විසිරෙන මේ හිත ක්‍රමානුකූලව එක තැනකට පත් කරගන්න ඕනේ. ඉතින් භාවනා කරන්න පටන් ගත්ත කෙනාට ඔය දැන් මම මේ ටික ඔක්කොම කියලා දීලා මේ ආයෙ මතක් කරන්න අපිට පුළුවන් පින්නත් මේ භාවනා කරන්න පටන් ගත්ත කෙනාට මේ විදිහට භාවනා කරගෙන යද්දී කොච්චර දුරකට මට මේ පණිවිඩය මගේ හිතට හම්බෙලාද කියලා දැනගැනීම සඳහා එක තැනකට වෙලා මම ශාන්තව වාසය කරනවා ශාන්තව වාසය කරනවා ශාන්ත කියන්නේ ඉවසීම කියන එක. හරිද? අපි දන්නවනේ ශාන්ත කියන වචනේ අපිට හොඳට දැනෙනවනේ. නේද? ඒ කියන්නේ අපි හොඳට දන්න දෙයක් මේ ශාසනයේ බොහෝ අහලා තියෙන අහලා තියෙන විඳලා තියෙන තේරිලා තියෙන අපිට හොඳට මේ ශාන්ත කියන වචනේ කියන්නේ සාන්තුවරයා වගේ. හරි. ඒ වචනයට අපි බොහෝම ගෞරව කරන අපි දන්න දෙයක් ඒක. ඒකට මමත් ශාන්ත වෙලා වාසය කරනවා කියලා අදිස්ථානයකින් වැඩි පටන් ගන්නවා. මම ශාන්ත වෙනවා, ශාන්ත වෙනවා, ශාන්ත වෙනවා. කය නම් ශාන්ත කරගෙන තමයි ඉඳගෙන ඉන්නේ. දන්නවනේ භාවනා කරන්න ගියම වෙනද? නේද? ඒ ශාන්ත භාවය නැති කරන රත්විලි දැවිලි සහිත සංඥාවල් සංස්කාරයන් ඔන්න මොකද වෙන්නේ භාවනා කරන වෙලාවේ ඒ වෙලාවෙත් ඇති වෙන්න පටන් ගන්නවා හරිද අන්තර හැඟීම දෙනකොට මේවා පාප මූලිකය කියලා අර හිත ලුහු බඳ යන්න යනකොට තමන් ගොඩාක් ආදරය කරපු දේවල් තමන් ගොඩාක් බැඳලා තිබ්බ දේවල් නැත්නම් තරහින් හිටපු දේවල් ඒවට හිත යන්න යනකොටම අන්න තමන්ට තේරෙනවා මේක හරියන්නේ නෑ මේක අසාන්ත ස්වභාවයෙන් ආයේ දැන් මම ශාන්ත වෙනවා ශාන්ත වෙනවා ශාන්ත වෙනවා කියන අදහසෙන් මොකද කරන්නේ අර හැඟීම යටපත් කරගන්න ඕනේ. අන්න එහෙම යටපත් කර ගනිමින් පංච පාදාන ස්කන්ධය කියන පිරික්සන ඉන්න කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වැටහෙන්න පටන් ගන්නවා. ඒ හිත එකද හිත ශාන්ත වෙන හින්දා එකග වෙන හින්දා. එතකොට ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයත් එක්ක තවත් මේක ශාන්ත භාවයටපත් වෙනවා. එතකොට මේක පාපයේ මූලික කියලා හිතපු කෙනාට ওই විදිහට මේ ශාන්ත ස්වභාවයේ ඉදිරියක් තියෙන ඒකාග්‍රභාවය ඇති වෙන එකත් එක්ක බොහොම පහසු ජීවිතයක්. ඒ විදිහට වර්ධනය කරගන්න ජීවිතය අනිත් අය බැනරට තරහ යන්නේ නැහැ. එක එක ලෝ තදලි ලෝභ වලට යන්නේ නැහැ. හොඳට තේරිලා යන ජීවිතයක්. ඉතින් අන්න එහෙම කරගෙන යන කෙනෙකුට තමයි කොයි වෙලාවක හරි මාර්ගහිත කාලේ නෑ. නිවනේ මේ කර්මයේ නෑ. නේද? <laughs> කියලා තමයි හොඳට දැනනකොට පංච උපාදානස්කන්ධයේ නිරෝධයමයි හ්ම් එකම එකම අනගමූලං මේ පාපයට මුල් නොවන දෙයක් නිවන කියන්නේ එතනමයි විසඳුම කියලා දැනෙච්ච කෙනාට නිවනේ හිත අලවා වාසය කරන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට අපි බොහෝම ප්‍රවේශමෙන් අපේ ජීවිතය දිහා බලලා ජීවිතයේ යථාභූත ස්වરૂපය තේරුම් අරගන්න අපේ හිත වෙනස් කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. ඉබේ මේක ඉබේ මේක පහළ වෙන්නේම නැහැ. හරිද? කවදාකවත් ඉබේ පහළ වෙන්නේ ඔය විදිහට අපි ඔය මෙනෙහි කිරීම කරන කෙනාට ටික ටික ටික ටික ඒ ශාන්ත ස්වභාවය අනුලෝම කන්තිං පටිලබ්බති කියන අනුලෝම ශාන්තිය ඇති කරගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා ඒක නිවන දක්වා වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මූලිකව අපි ඔය කියපු විදිහට පංචපාදානස්කන්ධය හඳුනගෙන ඒ පංචපාදානස්කන්ධයේ ඔය තියෙන ලක්ෂණය තමන්ගේ තුලින් වර්ධනය කරගන්න තමන් තුළින් වර්ධනය කරගන්න ලොකු හේතුවක් කරගන්න ඕනේ. හරිද? ලොකු හේතුවක් කරගන්න ඉතින් මේක කරන්න බැරි නෑ මේක කරන්න පුළුවන්. අපිට තියෙන කැපකිරීම නැතිකම තමයි තියෙන ගැටලුව. ඉතින් මේක දැනගත්තා අර හොඳට දැනෙන්න ඕන මම මම පාපයන්ගෙන් අත මිදලා ජීවත් වෙන්න ඕනේ නේද? සසර මම ගෙවන්නේ තනි ජීවිතයක් නේද? මේ ලැබිලා තියෙන ජීවිතේත් මම හැමදාම අහන්නේ ඇතුලෙන් අපිට දුක් ඇති වෙනකොට ඒ දුක් හරියටම තේරුම් අරගෙන හරිද? ඒ ටික ඔක්කොම හදලා දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවද? නෑ නේද? ඒ ඔක්කොම මොනවද? තනියම විඳව ගන්න ඕන දේවල්. ඉතින් තමන්ගේ ජීවිතය નિවැරදි කරගන්න එකේ වගකීම තමන්ට තියෙනවා. එහෙනම් මෙවැනි භාවනා ක්‍රම පාවිච්චි කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සරණයි සත්‍යයේදී